ආනන්ද මහින්කන්ද මහත්මයා අසහන සරණ සරණයි. ඒ දෙනු ස්වාමීන් වහන්සේ මේ මහත්මයා මම හිතන්නේ වැදගත් ප්‍රශ්නයක් ඇවි මට තේරෙන හැටියට එතන මේ එතන ස්වාමීන් වහන්සේ දැන් ඒ බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරේ සදාකාලික කියන වචනේ නේද? ඒ කියන්නේ භික්ෂූන් සෑම විටම ජීවිතාන්තය දක්වාම කියලා කතාවක් තියෙනවානේ. ඒ එහෙම එහෙම බෑනේ. හැබැයි මෙහෙම කළ යුතුයි. ඒ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එතන එතන ඒ බුදුහාමුදුරෝ ඔය කියන කරුණු පහම අගය කරා හැබැයි දැන් රුක්කමූලගත වෙන්න බුදුහාමුදුරෝ ඒක ඒක අගය කරපු කාරණයක් නේ සමහර දැන් බුදුරජාණන් වහන්සේ ඒවත් බුතාංග හැටියට වෙනම අගය කරලා වර්ණනා කරලා ඒතකොට බුතාංගධාරී භික්ෂුන් වහන්සේලා අතරින් කවුද මේ මහා කාශ්‍යප හාමුදුරු මුල් තැන තියලා ඉතින් ඒ ප්‍රතිපත්තිය බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ දැන් ඒකනේ එතනදී දේවදත්ත හාමුදුරු වැරදි අර්ථකථනයක් නේ කරන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව අගය කරනවා සියලු දෙනාම දිවිහිමියෙන් මෙහෙම කරන්න ඕන කියන ඒවා ඒවා ඒවා කරන්න ප්‍රායෝගික දේවල් නෙමෙයි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ ඒක ගැන මධ්‍යස්ථ තීරණයකට එන්නේ. නමුත් දේවදත්ත හඳුරෝ ඒක උදව් කරගත්තා. බුදුරජාණන් වහන්සේ මේ එහෙම ප්‍රතිපත්ති කරක භික්ෂුන් වහන්සේලාට ඒකට ඉඩ දෙන්නේ නැහැ කියලා. එතනයි අර අනිත් පිරිස නොමග යවලා අර්බුදයක් නිර්මාණය කරන්නේ. ඒ අර්බුදේ නිර්මාණය කරන්නමයි මේ ප්‍රශ්න ටික හදාගෙන ඇවිදින් අහන්නේ. ඔව් උන්වහන්සේ දන්නවා බුදුහාමර කීයටවත් මේක අනුමත කරන්නේ නැහැ කියලා. ඒක තමයි ඒක හදාගෙන ආවේ. දැන් සවන්න දැන් ওই වර්තමානයේ ওই මස් කන කතාවෙත් මම ටික කතා කරන එකක් නේ එතන එතනත් දැන් අපි දැන් දැන් බුදුන් වහන්සේ පැහැදිලිවම අනුදැන වදාලේ නැහනේ ත්‍රිකෝටි පාරිශුද්ධ නොවන මාංශයක්. දැන් ත්‍රිකෝටි පාරිශුද්ධ එතකොට උද්දේශකත පවත්ත මාංශ වගේ මේවා තියෙනවා ප්‍රභේද. එතකොට අර උදේසා කරන ලද වගේ දේවල් ඉතින් ඒ ඔක්කොම අමතක කරලා මේ මස් ඔක්කොම එකකට කොට දාලා දැන් අර දේශත් හඳුරුත් අල්ලගෙන මිනිස්සු දැන් මේව පරිභෝජන කරලා පිළිදලා තියෙන බුදුහාඳුරු වගේ නොකරපු දෙයක් නේ සානස. ඒතරත් ඇත්තටම ලොකු පැටලවිල්ලක් තියෙනවා නේ සානස. පැටලවිල්ලටත් වඩා මිනිස්සු ධර්ම විග්‍රහ කරගන්න උත්සාහ කරන්නේ තමන්ගේ මතය සනාත කරන්නේ ගොඩක් වෙලාවට කරුණ නිවැරදිව තේරුම් අරගෙන ප්‍රතිපත්තියකට යොමු වෙන්න නෙමෙයි ගොඩක් දෙනාට ඕන. ඒ කියන්නේ ප්‍රතිපදාව නෙමෙයි වැදගත් නිකන් ජයග්‍රහණේ දිනන්න මගේ මතය තමයි හරි. මං කිව්ව එක තමයි හරි. දේවදත්තහන කරන්නේත් එහෙම වැඩක් තමයි. එතකොට අපිට වැදගත් වෙන්නේ ප්‍රායෝගිකව විමුක්ති මගට කොහොමද ඒක බලපාන්නේ කියන එක. දැන් අපි මේ හැමතැනදීම කතා කරන්නේ. දැන් දැන් සත්‍යවාදී බව කියන එක බුදුහාම කොච්චර අගය කරලා තියෙනවද? හැබැයි ඒ සත්‍යවාදී බව කියන එක අගය කරන්නේ එහි අර්ථයත් එක්ක. ඒ අර්ථයෙන් තොරව අපි සත්‍යවාදී උනායි කියලා නිකම් වචනවල එල්බ ගත්තයි කියලා ඇති තේරුමක් නැහැ. ඉතින් අන්න ඒ වගේ අර නිකම් ප්‍රතිරූප හදන්න තර්ක විතර්ක වාද විවාද ගොඩනගන්න නෙමෙයි මේ ධහම. දැන් ඔය අපේ මේ අන්තර්ජාලයේ අපි මේ පාවිච්චි කරන එකේ ටැග් එකක් හැටියටත් අපි දාලා තියෙනවා මේ ධර්මය පලිහක් හෝ අවියක් හැටියට පාවිච්චි කරන්න නෙමෙයි. මේක කැඩපතක් හැටියට පාවිච්චි කරන්නයි තියෙන්නේ. අවියක් කියලා කියන්නේ අනිත් කෙනා මට්ටු කරන්න. පලිහ කියලා කියන්නේ අනිත් කෙනා මට ගන්න එක වළක්ව ගන්න. අද වැඩි දෙනෙක් ධර්මය පාවිච්චි කරන්නේ අවියක් හැටියට හෝ ඵලයක් ගැන. එක්කෝ අනිත් කෙනාට රිද්දන්න අනිත් කෙනාගේ මත ඛණ්ඩනය කරන්න එක්කෝ මාව විනාශ වෙන එක රැකගන්න. ඉතින් ඒ සඳහා නෙමෙයි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරලා තින්නේ කැඩපතක් හැටියට. ඒ කියන්නේ තමන්ව විනිවිද දකින්න. තමන්ව අධ්‍යයනය කරන්න. තමන්ව ප්‍රත්‍යක්ෂා කරන්නයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්නේ. පැහැදිලි සාරද දැන් ඇත්තට මෙහෙම බලනකොට තේරෙනවා අපි කොයි තරම්නම් ධර්මයේ වැරදි විදිහට පරිහරණය කරනවා තමන්ගේ වාසිය සඳහා කියලා නිසා පොඩි දෙයක් අරගෙන දේවදත්ත හාමුදුරුව තමයි දැන් ලංකාවේ මම හිතන්නේ ඉන්න ලොකුම හාමුදුරුව බුදුහාමුදුරුවටත් වඩා මොකද වැඩිම කතා කරන්නේ දේවදත්ත හාමුදුරුව <laughs> තමන්ට වාසි වෙනවා නම් මොන චරිතය වුණත් කවන්නේ ඉහලට අරගෙන එතන පිළිම හදලා හරි වන්දනාමාන කරන්න පටන් ගන්නවා තමන්ට වාසිය වෙනස පවතිනවා. එහෙයි. දැන් නම් ස්වාමීන් වහන්සේ මේ මේ මේක අමතර කතාවක්. දැන් ඔය හනුමන්තත් ඇවිල්ලා මේ අර ලංකාව ගිනි දෙමින් මිනිහ ඇවිල්ලා දැන් මෙහෙ දැන් අපි රහතන් වහන්සේලාත් පූජා කරනවා <laughs> නේද? එහෙමත් තියෙනවා දැන් ලංකාවේ. يعني <laughs> දැන් මුලින්ම රහත් වෙලා ඊට පස්සේ බුදු වෙලා ඊට පස්සේ අන්තිමට හනුමන්ත ළඟට තමයි යන්නේ. <laughs> බුදුමාගාර රටක් සමග. ඒක තමයි